මෙන්න මේ විදිහට සත්‍ය වූ නිවැරදි වූ යථාර්ථ වූ මේ ධර්මය බාහිර වූ වෙන ශ්‍රමණේ බ්‍රාහ්මණේ දේශනා කරන්නේ නෑ. වෙන කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ යථාර්ථ වූ සත්‍ය දේශනා කරන්නේ නෑ කියන කාරණාවක් දන්නවා. යතහ භගවාතිසෝ ඒවම් පජා. භාග්‍යතුන් මේ කියන්නේ මේ භාග්‍යතුන් දේශනා කරපු ධර්මයේ. ඔහු එහිමත් පජානාති වෙනවා. ඔන්න බලන්නකෝ එහෙනම්. මම හිතන්නේ අපට අංගුත්තර නිකායද කොළ සූත්‍රයකත් හම්බුණා කිසිම බාහිර ශ්‍රාවකයෙක් කරා යොමු වෙන්නේ නැහැ කියන කියන වෙන කෙනෙක් කරා යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි විදියකින් ලැබෙන විදිය විග්‍රහයක් දෙන කාරණාවක් යමෙක් ඉස්මතු කරනවා නම් මේ වචනමයි හොඳට තේරුම් ගන්න. අපි අන්න තීර්ථක කියලා වචනේ දාන්නේ මේ අර අද නිගණ්ඨිය දකිනකොටනේ. අන්න තීර්ථක කියලා කියන්නේ මොකද්ද? සක්කාය නිරෝධය කියලා ලැබෙන එකක් කතා කරනවා නම්. සක්කාය දිට්ඨි ප්‍රහාණය කියලා යම්කිසි ලැබෙන විග්‍රහයක් තමන්ගේ සද්ධාරුචි අනුසව ආකාර පරිතක්ක දිටි නිඥානක්කාන්ති වලට ගෝචර වෙන යමක් කතා කරනවා නම්. හොඳට තේරුම් ගන්න. සද්ධාරුචි අනුසව ආකාර පරිතක්ක දිටි නිඥානක්කාන්ති කියන මේ කරුණ වලට ගෝචර වෙන විදිහට සක්කාය නිරෝධයක් කතා කරනවා නම්. සක්කාය සක්කාය දිට්ඨි ප්‍රහාණයක් දෙයක් කතා කරනවා නම් මොනවා හරි දෙයක් කතා කරන්නේ සද්ධාරු ජනසවාකාර පරිවිතක්ක දිටිනිඥානක් අන්ති වලට ගෝචර වෙන එක නම් ඒකනේ ලෝකයා කැමති හරිම කැමති ඒකට තමන්ගේ කෝණයත් එක්ක මොනවා හරි විදියකින් ගෝචර වෙනවා නම් ඒකට හරි කැමති ඒ අය අනේ තීර්ථකයෝ මොකද තේරුම් ගන්න. ඒ අය අන්නේ තීර්ථකයෝ. හැබැයි තමන්ට තේරෙනවා. සද්ධාව අනුව යමු වෙන්න පුළුවන් තමන්ට රුචි අනුව යමු වෙන්න පුළුවන් අනුශ්‍රවය අනුව පුළුවන් කල්පනා කරන ක්‍රමය අනුව පුළුවන් දකින්න වෙන්නේ. ඒක ලස්සන තමන්ට තේරෙනවා. බුදුරන් වහන්සේ ධර්මයේ හැටියටමයි එන්නේ. සක්කා නිරෝධයක් හැටියටමයි සක්කාදිට ප්‍රහාණයක් හැටියටමයි. හැබැයි ඒකේ අර්ථය ඒ විදිහට වෙන්නේ නැහැ. ඔහුට ලැබෙනවා. එතකොට ඔහු අන්නේ තීර්ථකයි. අන්නේ තීර්ථකයේ දෙයක් තමයි අහන්නේ. හොඳට තේරුම් ගන්න අනේ තීර්ථක කියන කාරණාව එක්ක වෙනත් ප්‍රතිපදා වෙනත් තොටුපළවල්. ඒතකොට වෙනත් තොටුපළවල් එක්ක තමයි යමු වෙන්නේ බුදුරණවහන්සේගේ සැබෑ ධර්මයේ නෙමෙයි. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්නට ඕනේ. දැන් අද ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ විදිහටම කියනකොට. ඒ කියන්නේ සක්කාය නිරෝධය කියලාමයි කියන්නේ. සක්කාය දිටි ප්‍රහාණය කියලාමයි කියන්නේ. ඒ විදිහටම කතා කරන්නේ. හැබැයි කතා කරන කාරණාවේ ඒ ඒ කියන කරුණු අපේ ජීවිතයේ තියෙන සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් හන්දික läග ගන්න කොහොන යන්නේ. ඒකට ගැලපෙනවා. දැන් අපි අපේ ජීවිතයේ ස්වභාවය ඒකට ගැලපෙනවා. ඒ නිසා ඒකට අනුගත වෙනවා. අන්‍ය තීර්ථක වලට යොමු වෙලා ඒක ඒ ඒ වගේ දෙයක් වුණාට පස්සේ භයානකත්වය වැඩි. වැරද්දක් තියෙනවා නම් ඒක පෙන්වන්න පුළුවන් ලෝකේ මට්ටමේ. නමුත් ওই වගේ දෙයකට යමුනාට පස්සේ එතන කරුණ පෙන්වන්න බෑ. එච්චර භයානකත්වයක්. බුදුරණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු ධර්මයේ නාමයෙන්ම නින්නේ. ඒ නිසා ඒකෙන් හොඳට පරිස්සම් වෙන්න. එතකොට මේ බාහිර කිසි කෙනෙක් මෙහෙම පැහැදිලි කරන්නේ නැහැ. අන්න ඒ ඥානය ඇති වෙනවා. ඒ පජානතිව ඇති වෙනවා. කිසිම කෙනෙක් මේක පැහැදිලි කරන්නේ නැහැ. නත්තිතෝ බහිද්දා අඤ්ඤේ අඤ්ඤෝ සමන සමනෝවා බ්‍රාහ්මනෝවා යෝ එවං බොහෝතං තච්ඡං තතහ ධම්මං දේසේති යතහ භගවාති අයම්පිකෝ භික්කවේ පරියායෝ යම් පරියායන් ආගම්ම සේකෝ භික්ඛු සේක භූමියං තිතෝ සේකෝස්මිති පජානාති. අන්න සේක හික්මෙන ස්වභාවයට පැමිණි ඒ කෙනාට ඥානයක් පජානාති බවක් ඇති වෙනවා හික්මෙන හික්මෙනවා කියන පජානාති නැති බව මේ කරුණ වෙන කිසිදු කාරණාවක් එක්ක සතහාගත දහමින් බාහිර කොහෙවත් සත්‍ය වශයෙන්ම නැහැ. ඇයි මෙතන සත්‍ය වශයෙන්ම නැහැ කියන්නේ බුහතං තච්ඡං තතහ ධම්මං කියලා. ඇයි වචන විග්‍රහය තියෙනවා. ඒ ඒ ඒ වචන විග්‍රහය වලට ඒ වචනට අදාළ අර්ථයක් තියෙනවා. හැබැයි යථාර්ථ වශයෙන් මේක නැහැ. ඒකයි ඒ කරුණ එහෙම පෙන්වන්නේ. බුහතං තච්ඡං තතහ ධම්මං දේසේති. යථාර්ථ වශයෙන්ම නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න නැත්තම් එහෙම නිකම්බරුවට අපරාධය අහුවෙලා යනවා. මොකද අද සක්කා නිරෝධේ ධර්මයක් කියනවා කියනකොට සක්කාදිටි ප්‍රහාණයක් කියනවා කියනකොට භාවනා කරන ක්‍රමයක්, බොජ්ජංග වඩන ක්‍රමයක්, Tamanට මොනවා නිවන් දකින්න යන ක්‍රමයක් මෙන්න මේ විදිහට කියනවා කියනකොට ඒක සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥානක් වොන්ති ගැලපෙනකොට Tamanට තේරෙනවා කියන්නේ ඒකනේ. Taman එකට ඇදිලා යන්නේ තේරෙනකොටනේ. ඊතර වෙනව නෙමෙයිනේ. ඊතර වෙනව නෙමෙයි. Tamanට ඒක තේරෙනවා. ඊතර ඒ ඒ කාරණාව එක ලැබීමක් වෙනවා. අන්න එහෙම වෙන තැනදී තේරුම් ගන්න. එය අන් අන්‍ය තීර්ථක දහමක්.